ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ අවසාන ශෂිවාරයයි අපි ඒක සාමාන්‍ය ක්‍රමයේදී කියනවා අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් මේ වෙලාවට ඉදලා තියෙන්නේ. ඉතින් අපි ඒකේ පටන් අරගනිමු. ඊට පස්සේ අ වැඩමුළුවේ වැඩමුළුවේ මාව අපි සටහන් කරන්න පස්සේ වෙලා ගන්න පුළුවන්. ඉදිරිපත් කළා කියන ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරියට යනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යාංකයේදී ආනාපානයේ ශූන්‍ය වී නිශ්චල තත්වයකටපත් වූ විට සමහර අවස්ථාවලදී පසුපසකින් නැවත ආවෝස පෙනෙන්න පටන් ගන්න. ඊට කුමක් කළ යුතුද? නැවත ආනාපානට අරමුණු ගත යුතුද? නැතිනම් එකත් පසක සිට ආනාපානය ක්ලැරිටි ගැන දෙදෙනාම ලෙස බලා සිටිය යුතුද? මේ දෙකම හොඳයි. නමුත් හුඟක් වෙලාවට කියනවා ආනාපාන නැවතත් අත්වල කරගෙන ආනපනිය අසු කරන්න. එතකොට අර තිබුණටත් වැඩිය වඩා හොඳ සුකුමතාවයකට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ මට්ටමකට ගියාට පස්සේ තමන්ට කොයි එකේ හිටියත් එකයි. ඒ කියන විවේකයේ ඒ කියන විශ්‍රාමයේ ඉන්න පුළුවන්. ඒ වගේම ආනාපානිය ඉන්නත් පුළුවන්. එතකොට හිතේ කලබලි චංචල චංචල අඩුවත් අත්විකටපත් වෙනවා. ඒක තමන්ටම තේරෙනවා ඒකේ පිළිච්ච ගතිය, ඒකේ සම්පත්‍ති කරගතිය. මේ ඒ නිසා මේක කරලා කරලා කරලා අතහිත උරු කරගන්න ඕනේ. සමහර අවස්ථාවලදී මේ ක්ලැරිටි එක නැත්නම් මේ විස්රාමයේ එක දිහා ඔහේ බලා සිටීමට කම්මැලිකමක් දැනේ. භාවනා කරන්නේ ඇයිදයි ප්‍රශ්නේ හිතට මතුවේ මේ තේරුමක් නැති වැඩක් බව හිතට නැගේ. මම කුමක් කළ යුතුද? මේ මමයා ඉන්නවා නම් ඉතින් මේ ප්‍රශ්නේ. මේක තේරුම් අරගන්න ඕනේ මමයා ඉන්නේ කියලා අපිට. එනිසා ඉන්නවා නම් එයාට පිළිසිදුව පෙන්වන්න බෑ කෙලෙස් ඉන්නවා. සැකෙ ඉන්නවා. ශ්‍රද්ධාව නැතිකම ඉල්ලනවා. තමන් මේ මේකදී ඒතං සන්තං ඒතං මනීතං යද්දං උපේක්ඛා කියලා සර්වචනාංශී මන්ත්‍රයක් පුරුදු කරලා තියෙනවා. මේ ශාන්තයි මේ ප්‍රණීතයි එනම් උපේක්ෂාව. ඒ උපේක්ෂාව වෙනුවට වෙන මොකක් ආවත් ඒකේ කෙලෙසිච්ච දෙයක්. ඒ කෙලෙසිච්ච දේ චංචල කම්පලයි, සිද්ධි බහුලයි. ඒ නිසා හිත කැමති ඒක මේ ඇසුරු කරගෙන ඉන්න. නමුත් උපේක්ෂාව පාවා දීලා තමයි එතෙන් යන්නේ. ඒක නිසා ඒතන් සන්තං ඒතම් පණිතං යද්දං උපේක්ඛා ඒක මේ මාර්ගයේදී හම් වෙන එක නැත්නම් ඒතන් සන්තං ඒතම් පණිතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිසග්ගෝ තණ්හාක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා ඒ මේක තමයි අපිට කරන්න පුළුවන් දේ මේකේ ඉන්නේ එපා කරන එක තමයි කෙලස් කියන්නේ. ඒ ඒ කෙලස් එන්න නම් මම ඉන්න ඕනේ. මේ මාන්නේ තියෙන්න ඕනේ. ආශාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට හොඳට විවේකීව මේ නැති තැනක ඉඳලා මම යමතු වෙන හැටි. එහෙම නැත්නම් මේකේ පිටිච්ච ගතිය, සම්පatti කරගතිය, උපේක්ෂා ගතිය දැනගෙන මේකේ ඉන්න ගතිය කියන මේ දෙක මේ කලබලයෙන්, තක්කමුක්කෝකින් තොරව දැක ගන්න පුළුවන්. ඉතින් ඒකකට අර ශූන්‍යතා පරිසංයුත් දේශනාවක් නැත්නම් නිබ්බාන පරිසංයුත් දේශනාවක් කියවනකොට මුදුවට තේරෙනවා සර්වඥාන්ස අපි මෙතෙන්ද ගෙනියලා හිතට ඉඩ අරිනවා කෙලෙස් සහිත පැත්ත, සිද්ධි බහුල පැත්ත අතගා දඟල දඟල ඉන්නවද නැත්නම් විශ්‍රාම වෙච්ච විවේක වෙච්ච උපේක්ෂා තියෙන පැත්ත ආරක්ෂා කරගෙන ඉන්නවද කියලා. ඉතින් ඒකට කවුරුත් බලපාන්නේ ඒක තමන්ගේ සත්පුරුෂකම අසත්පුරුෂකම එහෙම නැත්නම් තමන්ගේ පාණ්ඩිතකම අපණ්ඩිතකම තමයි බලපාන්නේ. ඉතින් මේ තියෙන එක විනිශ්චය වෙන අවස්ථාව හොඳට යන්න දෙන්න. එතකොට ඊටම තේරුම් අරගනි ඒ වගේ මේ මොකටද මම මේ භාවනා කරන්නේ? මහා මේක කම්මැලිකමක් කියලා කියන්නේ අර කෙලෙස් වල තියෙන ආශාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පච්චේපරිකා ඥාන අවස්ථාව පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන මේ නිලා සිටුවේ අරමුණක් හොඳට මේ වම මේ දකුණ මේ ආස්වාසේ ප්‍රස්වාසේ මේ පිම්බි මැකිලි වශයෙන් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වුණාට පස්සේ හොඳට හිතයි අරමුණයි දෙක සමාන්තරව වැඩ කරගන්නවා. ආන්නේ වෙලාවේදී මේ වම ආශ්වාසයේ එන්නේ කොහේද ඉඳලාද? ප්‍රශ්වාසයේ එන්නේ කොහේ ඉඳලාද? පිම්බීම එන්නේ කොහේ ඉඳලාද? ඇකිලිම එන්නේ කොහේ ඉඳලාද කියලා ඒකේ ප්‍රත්‍යය, ඒකේ මුල, ඒකේ ස්ථිතිය දැන ගැනීමට මෙහෙවන ඥාණයට කියනවා පච්ච පරිඝාන. අරමුණ දැක්කට පස්සේ නැවත නැවතත් පිම්බීම එනකොට, නැවත නැවතත් ආශ්වාසය එනකොට, නැවත නැවතත් ප්‍රශ්වාසය එනකොට කොහේ ඉඳලාද එන්නේ කියලා. ඒකේ මූලය හොයන එකට කියනවා ප්‍රත්‍ය සහිත සප්පච්ච පරිඝාන ඥාන කියලා කියනවා. ජීවිතේ 11 11 කීපයක් ගියාට පස්සේ තමයි කෙනෙකුට ඒක දැක් ගන්න පුළුවන් වෙන්නේ වෙලාවේදී හරියට එහෙම මුලට හිත යෙදීම යෝගාවචරයේ සතිය හොඳට ප්‍රණීත කරනවා සමාධිය හොඳට චුරු කරන්න උදව් වෙනවා අටසිල් සමාදන් වීමේදී කනකරාභරණ පැළඳීමෙන් වැළකී යුතුයි පහදා දෙනමින් කවුරුවෙන් ඉල්ලා සිටිමින් ඒකාන්තයෙන්ම නැච්ච ගීත වාදිත විසුක දසන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන මේකෙන් ඔක්කොම ඒ අපි දරන කලඳින සියලු දේවල් පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් ඒකදී මේ මේ දේවල් පළඳින ප්‍රයෝජනේ සලකලාද එහෙම නැත්නම් විභූෂණේ සඳහා මවාපෑම සඳහාද කියනවා. ඒ විභූෂණේ මවාපෑම අලංකාරය සඳහා කියන දේවල් හේරම මේ ඒ හත්වෙනි ශික්ෂාපදේ අඩංගු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ශික්ෂා පදයේ ගරුත්වයේ වශයෙන් මොනම දෙයකින් විභූෂණ කරන්නේ නැතුව ස්වභාවයේ ඉන්න එක තමයි මේ ශික්ෂා පදයේ තියෙන විශිෂ්ට తත්වය. ඉතින් ඒක මේ එක එක නැක එක නැ ශික්ෂා පද පිළිබඳව තීරුම් ගත ප්‍රමාණය හැටියට තමයි ඒක අරපෙන්නේ අනිතික මේ මේ කාරණු පැහැදිලි කර දැනගත්තට පස්සේ ශික්ෂා ශික්ෂාක පිට පිටකන පිට කෙනෙක් කියලා බලනකොට පේනවා මොනම විදිහකට කාගේවත් කාමකෝප අවසන්නේත් නැහැ තරහක් අවසන්නේත් නැහැ මෝහයක් අවසන්නේත් නැහැ මේ මොනස සීල් ගත විදිහ කියලා පේනවා. ඒ පේන්නේ නැති වෙන විදිහට කාගේ කාමකෝප ඇවිස්සන, ද්වේෂය ඇවිස්සන, සිල්ලර කරත් ඉන්න හැටි පේන්නේ නැද්ද කියලා කාටද තරහය විසිනවනම් හඳුනා ගන්න බැරි තරම් මෙයා සිල්වතෙද්ද නැද්ද කියලා අඳුර ගන්න බැරි තරම් මෝහ දනවනවනම් සිල්ගත් එක්කන වග කියන්න ඕනේ අර කට්ටියට අර කෙලෙස් විශ්ිනට ඒක පුළුවන් තරමක අවතුම් පැවතුම් වලින් පුළුවන් තරම් දෙපැත්ත අරස කරන්න ඕනේ. දානමය පුණ්‍ය කර්මය තුළ සත්‍ය පීඨීමේදී ලෞකික ප්‍රාර්ථනා රසක් වෙනුවට නිවැරදි භාගණීමට හැකි අයුරු පහදා දෙන්නේ. අතරම දානමය පුණ්‍ය කර්මණී මොන දෙයක් කරත් සතියෙන් කරනවා නම් ඒක පුණ්‍ය කර්මය මේ පාරමිතා ශීර්ෂයට වැටෙනවා. පාරමිතා ශීර්ෂය කියලා කියන්නේ උත්කෘෂ්ඨ මට්ටමේ දානයක්. දානයේ හීන දාන, මධ්‍යම දාන, උත්කෘෂ්ඨ දාන කියලා පොත කියලා දෙනකොට කියලා දෙනවා මේ සාමනීර බණ දාන පොත නැත්නම් බණ උගන්වනකොට. හීන දානය කියලා කියන්නේ මේ ලෞකික ප්‍රාර්ථනා ඇති කරන දින දානය. මේක දීලා පස්සේ මේක ආපහු ලැබේවා කියන එක. මධ්‍යම දානය කියලා කියන්නේ මේ මම දන් දීලා මට නිවන ලැබේවා කියලා මේ ඒකට කියනවා මේ ආමිෂයක් නෙවෙයි බලාපොරොත්තු නිවන බලාපොරොත්තු වෙනවා. ඒත් මධ්‍යම දානේ උත්කෘෂ්ඨ දානේ කියලා සඳහන් කරන්නේ දානයක් දෙනකොට ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ දන් දෙන මටත් මේ දානේ ලබන ඇත්තටත් මේ දානට සම්බන්ධ වෙලා සාදු කියන යම් කිසි කෙනෙක් කෙනානම් ඒ තුන් පාරස වේටම නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරව දන් දෙනවනම් ඒක උත්කෘෂ්ඨ මට්ටමේ දානයක් කියලා. ඒ කියන්නේ මේ මේ කරන මට විතරක් නෙවෙයි සම්බන්ධ වෙන අනිත් පාර්ශවයටත් සාදු කියලා සම්මාදන් වෙන සීළු දිනාටම මේ සමාන කුසලයක් සිදු වේව නැත්නම් කුසලයට වැඩිය පිනක් පින්නටත් වැඩිය නිවනක් ලැබේවා කියලා හිතනවා. ඒකට කියනවා පාරමිතා ශීර්ෂයෙන් කරන්න කියලා. ඉතින් ඒකකොට මේ හුඟක් වෙලාවට හොඳ සතියෙන් දෙනවා. තණ්හාවෙන් දෙන්නේ නැතුව, මානෙන් දෙන්නේ නැතුව, දෘෂ්ටියෙන් දෙන්නේ නැතුව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අටලි සමාදන් වී භාවනා නියෝගියව සිටීති රාත්‍රී නිින්දට ගිය විට නිින්දේදී සීනෙන් බීවි කෑගසන්නේ ඇයිදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ඒට විසඳුමක්ද පහදා දෙනමින් ඉල්ලා සිටිමි මේ වගේ ප්‍රශ්නකට හිතන තරම් ලේසි උත්තර නැහැ හිතලා කරන්නේවත් නෙමෙයි අචේතනික අසංස්කාරික කාය විඤ්ඤාති අසංස්කාරික වචී විඤ්ඤාති දෙකෙන් සිද්ධ වෙන්නේ ඒ කාටවත් පාන්නේ කැති වෙන දෙයක් නෙමෙයි ඒක වෙන එක හොඳයි ඒ පුද්ගලයාගේ ඇතුළේ තියෙන වේගය පිට උනේ නැත්නම් කුෂ්ඨ රෝග, පස්මාර රෝග මතින් තමයි පිට වෙන්නේ. නැත්නම් පිළිකා මාර්ගෙ පිට වෙන්නේ. ඒක නිසා මේක එක රෝග ලක්ෂණයක්. ඒ පුද්ගලයා කැමති නැහැ. ඊනෙන් බය වෙන එකක් කැමති නැහැ. ඉතින් ඒක මේ අයිති භාවනා නැත්නම් මේ කායගත සතියින් භාවනාවට නින්දට යනවනම් ඉනව අඩුයි කියලා කියනවා. ඉන්න අඩු වෙන්නේ ඉතින් නමුත් 100ක් නතර කරන්න බෑ. ඒ නිසා ඒ වගේ කාරණා චිත්ත ධර්ම කාටවත් අමාරු හරියටම ඒක හේතුකෝ කියලා දෙන්නේ. ඒක හේතුවක් නෑ මේ ලෝකේ හේතු රාශියක් තියෙනවා. ඒ හේතු රාශිය හොයාගෙන යන්න අපේ දැනුමමදි අපේ ශාසනික වශයෙන් කියනවා ඊනි જાති හතරක් සඳහන් කරලා තියෙනවා. දේවතා ධාතුක්ෂෝභ කර්ම රෝග දේවතා නිමිත්ත විතර දෙන හැබැයි මේ කාරණා හතර නිසා කෙනෙක්ට හීනයක් දකින්න පුළුවන් ධාතු කිපිච්චහම විශේෂයෙන්ම සෙමර කිපිච්චාට පස්සේ පියාඹනවා හැමතැනම ඉගිලෙනවා පියාඹනවා වගේ දකින්න පුළුවන් ඉතින් යා මේ පඨවි ධාතු කිපිච්චහම පොළවේ ගිලෙනවා. ඒ වගේ එක එක එක එක වාපිච්චෙන් අණුව හිණ જાති වර්ගයක් තියෙනවා. ධාතුක්ෂෝභ කියලා කියන්නේ ධාතුක්ෂෝභ කියලා කියන්නේ ඔකට තමයි එක එක පට වියපෝ තීජෝ වායෝ ධාතු කිපිච්චාම හිණ වර්ගයක් පේනවා. කර්ම වශයෙන් ඇති වෙනවා. වෙන පිටකර ඉස්සර කරපු කර්ම. ඒක නිතර තමයි ඇබ්බැහි වෙලා ඉන්න දේවල් මේ ඒක හිතට ගියත් හිත ක්‍රියාත්මක කරනවා අන්තික දේවතා නිමිත්ත කියලා වෙන්න තියෙන දේවල් පෙන්වන නිසා කර්ම කීපයක් තියෙනවා. ඒක මේ ඒක හේතුක නැහැ. ඒ නිසා ඒවට ඍජු උත්තර නැහැ. නමුත් මේක ඇත්තටම බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. සාමාන්‍ය ගෙවල් දොරවල් පවුල් වල තියෙන ප්‍රශ්න උග්‍ර වෙනවා නම් හුඟක් වෙලාවට ඒ සම්බන්ධ වෙන කෙනාගේ මානසික අසම්බරතාවයන් බලපාන දීලා තියෙනවා. නමුත් අපි ඒ ශිෂ්‍ය ඉච්චරම මොකද්ද කියන්නේ? දක්ෂයෙක් නෙවෙයි අපිට ස්ථිර කළ වචනයක් කියන්න අමාරුයි. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා පොතපත කියවා ලබා ගන්න දැනුමද අවශ්‍යදමද? සාමාන්‍ය දැනුමක් නැති අයෙකුට ප්‍රයෝජන ගත හැකිද? අඩු වශයෙන් මල පොතේ අකුරවත් නොදන්නා කෙනෙකුට භාවනා කිරීමේ ප්‍රයෝජනයක් ගත නොහැකිද? මේ කර්ණාන් පහදා දෙනමින් নমස්කාර කර දෙවිව ඉල්ලා සිටීමේ ලියන එක නන මල පොතේ අකුරු දන්නා වගේ මේ ඒකයි මේ ලියලා අහන්නේ මල පොතේ අකුරු දන්න දැනගත්තේ නැහැ කියලා කියන්නේ බුදුජාන විශ්වාසයේ ඉන්න කාලේ මුළු ගමකවත් හිටියේ නැහැ අකුරු දන්න කෙනෙක්. මුළු චාරිත්‍රාත්මක අවුරුදු 45 කිසිම දවසක ඔය සංජය කියන පරිප්‍රාජකයාට ඒ පණිදයාගේ හරුචනන්සේ ගිහි කාලේ ඉගෙන ගත්තයි කියලා කියන කිසිම දණක අකුරක් කියන්නේ නැහැ. හරුචනන්සේ අකුරු කියවක කතාවකුත් නැහැ. ඒ වගේම ලියවිච්ච අකුරු ගැන සඳහන් කරන කුක්කු සාහිත්‍ය යවපු ලියුමක බුදුන් ලෝකේ පහළ වුණා කියලා ලියලා තියෙනවා. එහෙම නැත්නම් ওই ජාතක කතා සඳහන් කරලා තියෙනවා මෙන්න මේ පණිවිඩයක් කරේ කියලා ඒවා ඉතින් තාමත්ම කලාතුරකින් වෙන දේවල්. අද කාලේ අකුරු දන්නේ නැති කට්ටිය කෙනෙක් හමුනොත් ඒක විශාල දෙයක්. ඒක හොයාගන්න බැරි જાති අම්මතර අමාරු જાති ලතෙක් හම්බුනා වගේ තමයි කැලේක ගිහිල්ලා අකුරු දන්නේ නැති. අපිට ඉන්න චුට්ටමයි. අපි බොහොම අරසකලා තියාගෙන ඉනවා. ඒත් මේ ළඟදී ඔරලෝසුවක් දුන්නට පස්සේ කිව්වා මේකේ තියෙන රෝමන් ඉලක්කම් කිව්වා මට එකයි. මම කිව්වා දෙම්පට මොකද රෝමන් නෑ ඒක මට කියවන්න දෙන්නේ නෑ. නැත්නම් අකුරු දන්නේ නෑ. ඔය දෙතුන් දිනක් ඉන්නවා අපි බොහොම ආරක්ෂා කරලා තියානිනවා අකුරු දන්නේ නැති. ඒ නිසා මේ අද කාලේ ප්‍රශ්නයක් මේක. පොතපත ලබා කියව ලබා ගන්න දැනුමට කියන්නේ සුත්තමේ ඥානය කියලා. ඉතින් තිබුණේ සුත්තමේ ඥානය එක්කෙනෙක් කියනවා අනිත් එක්කෙනා අහගෙන ඉන්නවා. ඉතින් ඒ සුත්තමේ ඥානය අත්‍යවශ්‍යයි අපි මේ ගත සූත්‍රයේදී කියලා කියනවා මේ සමාධිත්‍ය වැඩෙන්න සුතානුග්ගහිතේ සාකච්ඡානුග්ගහිතේ සීලානුග්ගහිතේ සමතානුග්ගහිතේ විපස්සනානුග්ගහිතේ අවශ්‍යයි. ඒකමයි මේ ධර්ම දේශනා ඒ අතනෑර හිමු දිනාට ඇහෙන්න සලස්වන්නේ. ඉතින් ඒකට පොතපත දැනුම කියලා කියනවා මේකට මූල ධර්ම දැනුම කියලා කියනවා. පොතපත දැනුම බහුසුත භාවය ඔක්කොම කියන්නේ මේක අවශ්‍යයි. ඇත්තටම අවශ්‍යයි. සාමාන්‍යයෙන් හෝ දැනුමක් නැති අයටද ඉන් ප්‍රයෝජන ගන්න. ඇත්තටම මේ සාමා දැනුම තියෙන කට්ටියයි දන්නවයි කියලා තියෙනවයි කියන හිතාගෙන ඉන්න මිනිස්සු තමයි අනිකට දැනුම නැහැ කියලා කියන්නේ. ওই දැනුම නැහැ කියන මිනිස්සුන්ට දැනුම තියෙන අයට වැඩි දැනුමක් තියෙනවා. ඒක දැනගත්ත දවසේ දැනුම තියෙන කට්ටියගේ රෙද්ද පල්ලෙන් බයිනවා තියෙන නයි වන්දනා. ওই වැඩ ඔක්කොම කරන්නේ දන්නේ නැහැ කියන කට්ටිය. ඒ විශ්වක පුදුමාකාර දැනුමක් තියෙනවා කියලා තියෙනවා මේ දැන් අවුරුදු 6000කට ඉස්සරහට හිත ගෙනියන්න පුළුවන් නම් සොක්‍රටිස් නුයි වාලෙකුයි වාලා වාලා කියලා කියන්නේ වහල් සිවේට ගත්ත මිනිසයා ස්වාමියා මරන්න ඕන නම් මරන්න පුළුවන් ස්වාමියාට විකුණන්න පුළුවන් නම් විකුණන්න පුළුවන් ජීවිතයක් තිබුණේ නැහැ කියලා ගණන් ගත්තා. නමුත් දැන් ඔප්පු කරලා පෙන්නනවා දෙන්නගෙම දැනුම සමානයි. RNA DNA වලින් මැරලා ගත්තාම මේ මිනිස්සුගේ තියෙන දැනුමේ 98.9999998ක් සමානයි. විෂම්බර භාවයේ තියෙන්නේ 0.02ක විතරයි. ඉංග්‍රීසි සොක්‍රටිස් කියනවා ඔයාලට මොනවක්වත් තේරෙන්නේ නැහැ කියලා. ඔයාලා කරා. දන්නවනේ මේ උඹ දන්නේ මොන මගුරු දැක්ක මම උඹට වැඩි දන්නේ නැහැ. ඒක උඹට කියන්න දන්නේ. ඒ නිසා අපි මේ මිනිස්සු අතර මේ දන්නව නැහැ කියලා අපිව මයින්ඩ් හදන්නේ මේ තියෙන කුණු හරක අධ්‍යාපන ක්‍රමේ වැරද්ද නිසා. අධ්‍යාපනඥයෝ දන්නව කවදාකවත් විභාගයෙන් දැනුම මයින්ඩ් බෑ. නමුත් අපි ඉන්නේ ඔක්කොම අද මේ විභාගයකින් මනම දැනුමකින් ඉහළ මට්ටම පහළ මට්ටම දාන මේක මිනිස්සු හදාගත්ත පිළිකාවක්. සර්වඥාන්සේ මේක දිහා නෙවෙයි බැලුවේ. සර්වඥාන්සේ මිනිස්සුගේ ගුණ බැලුවේ ඔය අපි දෙන සහතික දිහා බලලා නෙවෙයි. උන්වහන්සේ බලන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඒකේ නෑ ඔය කියන බේද ගන්නවා. ඒ නිසා මේ අපි මේ ප්‍රශ්න අහන්නේ මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ අපේ හිත අපි කොච්චර මේ අලුත් නව සංකල්ප වලින් නව මත වලින් තත්ත්වගත කරගෙන ඉන්නවා කියන එක මත තමයි. ඉතින් අපිට තව කෙනෙක් මනින්න දැනුම හෝ වෙන මොනම දෙයකින් යන්නේ මන්නේ කියෝ ඒක තමයි දුර්ලභමක් විදිහට තමයි සරෝජනසි දකලා. කිසි කෙනෙක් මනින්න තව කෙනෙකුට අයිතියක් ඇත්තේ නැහැ. කිසි කෙනෙකුට විනිශ්චය කරන තව කෙනෙකුට අයිතියක් බුදුහාමුදුරුවෝ දීලා නැහැ. ඒ මනුස්සයා ඉල්ලුවේ නැත්තම් ආරාධනා කළකෝ තනියම මට අනුකම්පා කරලා මෙන්න මේක කරලා දෙන්න කිව්වේ නැත්තම් තමන්ගේ වැඩක් බලාගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ දැනුම අපි දන්න දැනට තියෙන දැනුම නම් ඒක ලස්සනට කිව්වා අපි ඔය හේමානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කිව්වේ මේ දැනට ලෝකේ මේ තාක්ෂණය යටිතල පහසුකම් sannivedana ක්‍රමවලට විද්‍යාව කියලා කියනවා. ඉතින් අනේ ඕකට විද්‍යාව කියනනම් බුදුහාමුදුරු හොයාගත්ත එකට මොකද්ද කියන්නේ කියලා. බුදුහාමුදුරුත් විද්‍යාව හොයාගත්තා නම් මේකට කියන්නේ වෙන්නේ අවිද්‍යාව කියලා තමයි. මේකේ තරම්ම කාමයේ දන්නේ. මේක හදලා තියෙන්නම මනසට ද්වේෂයේ කාමයේ වණ්ඩුව ඇතිකරන්න. ඒකට විද්‍යාව කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත දෙයට මොකද කියන්නේ? වෙනමම පොතක් ලියලා පිටු 400ක පොතක් පුළුවන් පුළුවන් කරුණු එකතු කරලා මේක තේරුම් අරගන්න බුදුහාමරංගදී විද්‍යාව නම් මේක මේ තරම් මිනිස්සු නොමග අරින්දි මෙච්චර කාමයේ දනවද්දි මෙච්චර පරිසර දූෂණය කරද්දි මෙච්චර මිනිසුන්ගේ චිත්ත පීඩා ඇති කරද්දි මේකට විද්‍යාව කියනවා නම් මේක මේක හරුපයක් නෙවෙයි කියන්නේ. ඒ නිසා සර්වචනාංශයේ වචනෙන් කියනවා නම් සර්වචනසේ සඳහන් කළ තියෙනවා මේ ලෝකායත දැනුමට මේ දැනුම කියන එකට ලෝකායත ධර්මෙන් වැඩෙන්නේ සුසානයක් විතරයි කියන්නේ. ලෝක වඩකෝ සුසාන වඩකෝ කියලා සඳහන් කරන එක මිනිසු මේ මැරිච්ච මිනිසුගේ රෝහංකොත් විතරයි වැඩි වෙන්නේ මේ දැනුම. අපිට මේක ඉක්මනට යන්න බෑ මොකද විශාල සමාජයේ මේක බාහිර අරන් තියෙන නිසා හොඳට මතක තියාගන්න ඕනේ. ಗುಣ නුවණ දෙක මිසක් ඔය කියන දැනුමත් ගියොත් ගිය මිනිහට වැඩකුත් නෑ යන්න මනින මිනිහට වැඩකුත් නෑ තල්ලු කරන මිනිහත් නිකන් අපරාධ නිකන් දෙපැත්ත කැපෙන කඩුවක් දුන්නා වගේ කපා ගැනීමක් සිදු වෙනවා. නමුත් මේ භාවනා සඳහා මොඩේකට කරන්න බෑ. අඤ්ඤාවත් පස්සයන් දාම මේක ඥානවන්තයර තියෙන්න ඕනේ. ඒ තියෙන දැනුම ওই කියන විදිහට මනින්න බැරි එකයි ප්‍රශ්නේ. මනින්නේ තමන් ළඟා වෙච්ච මාර්ගඵල ඥානය එහෙම නැත්නම් ඒ විපස්සනා ඥාන මට්ටමින් තමයි කාටවත් මනින්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ අභිධර්මය ගැන දැන ගැනීම භාවනාවට පහසුවක්ද අර ප්‍රශ්නමයි සමානයි. ඒ නිසා මේ දැනුම සහ භාවනාවට ඇති උදව්ව දෙක අතර සම්බන්ධකමක් තියෙනවා. නමුත් මේ මහසිසාරගේ පොත ලියනකොට උන්වහන්සේ අහනවා දැනුම මෙච්චරක් මෙච්චර කාලයක් තිබිය යුතුයි කියලා කිසිම තැනක බුදුරජාණන්සේ වර්ග කරලා නැහැ. මෙච්චරක් දැනුම හිටියේ මේ දැනුම මෙච්චර කාලයක් පවත්වාගෙන යා යුතුයි කියලා කිසිම දෙයක් නැත්තේ. එකක් කියන්න පුළුවන් භාවනාව හරිනම් තමයි මේක කවදාකවත් නොහිතපු දැනුම වගේක් එන්න පටන් ගන්නවා. උපනයන ගතිය, ඕපනයික ගතිය එන්නේ එන්නේ එන්නේ සුද්ධ කරන්න පටන් ගන්නවා. ඒකේ ඉන්නේ ගුණයකුත් එක්ක. හැබැයි මේක ලෝකයටම එන්න බැරි ඉගෙන හරියට දන්න මිනිහා දැනුම වහගෙනමයි ජීවත් වෙන්නේ. කවදාකවත් අර විලෝකායත දැනුම වගේ මවාපාන්නේ නැහැ. එයා ගුණේ වහගෙන ජීවත් වෙනවා. මොකද බහනාට බාධා නිසා. මොන දේ දැනගත්තත් මොන ශිල්පෙ තිබුණත් නොදන්න කෙනෙක් වගේ නිකන්. ඉතින් ඒ නිසා අර ලෝකායත විෂන් දෙකේ මේක කොලර එක අප් කරගෙන තොප්පි දාගෙන අඳගෙන සාතික අරගෙන සාතික බෙදා දීගෙන යන විගඩමක් තියෙන්නේ. මේකෙදී තියෙන දැනුම එnde end end end විකරට කිලි වදින්න වදින්න විකරලා පාත් වෙනවා වගේ උණගහ උඩ යන්න යන්න දැල්ල පාත් කර ගන්නවා වගේ නිහතමානී වෙලා නොදන්න කෙනෙක්සේ පඤ්ඤවා ලස්සන දේ ගාතපදයක් තියෙනවා. ඊටාත්ම කුශාග්‍ර බුද්ධිමත් උනත් මුග මෝඩේක්සේ මෝඩේක්සේ ඇදෙනවා. තමගේ සම්පූර්ණ හැම දෙයක්ම පිළිබඳව ආબોධය තිබුණට නිකන් මොනවාක්වත් තේරෙන්නේ නැති මෝඩෙක් වගේ ඇහෙනවා. මොකද තමගේ විවේකයට බාධා වෙයි කියලා. අන්ධහර පාන් ගන්න නිසා හරි අමාරුයි මේ විෂය මේ මැනලා කියලා පෙන්නනවා. ඒ වගේ මෙන්න මේ ඍජු ක්‍රමයෙන් මෙහෙමයි යන්නේ කියලා කියන්න බෑ. ඒක සම්බන්ධව ਸਰවඥාන්තිගේ ඉදිරිපත් කරපු ක්‍රමය කිසිසේත්ම ආධ්‍යාත්මික ජීවිතයට භාවනාවට බාධා වෙන ක්‍රමයකට නෙවෙයි මේක අදලා තියෙන අපි චුට්ටක් ගැන මේ පොඩක් කිය කිය හිටියේ මේ අපරාධ කලින් ආවනම් හරි ඒ ගරුකටේ ස්වාමීන් වහන්සේ මේ කාලය තුල ධම්ම රූප අනේ මම රූපමනස්කාරයේ වීම නිසා සිත අතීත අනාගත එක්ක අරමුණු නිසා සත්‍ය පිටව ගැනීමට බාධාවක් වියද මේ தත්ත්වයේ මගහැර භාවනා වඩන්නේ කෙසේද විවේක කාලය තුල මම රූප මනසිකාර වීම නිසා මට වෙන්නේදී රූප මනසිකාර වීම නිසා සිත අතීත අනාගතයට එක්ක අරමුණු නිසා සත්‍ය පිටව ගැනීමට බාධාවක් වියද මේ தත්ත්වයේ මගහැර භාවනාව වඩන්නේ කෙසේද ඉතින් මේක මේ තමන්ට රූප මනසිකාරයේ එන බව, අතීතයට හිත ගිය බව, අනාගතයේ හිත ගිය බව සතිය තියෙන බවට ලකුණක් මට නම් පේන්නේ සතිය නැති බවට ලකුණක් නෙමෙයි. අතීතයේ තියෙන නිසා නේ දන්නේ දැන් අපි ගෙදර ගිහලා බණ බහන නොකරන නිසා දන්නේ නැහැ නේ අතීතයේ තිබේ අනාගතයේ තිබෙන මොකක්ද දන්නේ. දැන් තමයි දන්නවා මගේ හිත විවේක වෙලාවේදී අතීතයට යනවා. අනාගතේ නම් ඉතින් මේක දැනුමක් මේක අපේ ඇත්ත නෙමෙයි වෙච්ච දෙන්නේ. ඉතින් මේකේ සතිය මොකක්ද කියන්න පිළිපන්න අමාරුයි. තමන් තමන් ගැන වෙනදට වැඩි තොරතුරු දන්නවනම් ඒක මම හිතනවා ඒක හිතලුවකුත් නෙමෙයි ප්‍රත්‍යක්ෂයක් නම් මේක සතිය වැඩෙන බවට තමයි. ඒ නිසා විනිශ්චය කරලා තියෙන්නේ මේක වැරද්දක් කියලා හිතාගෙන එහෙම නැත්නම් මේක නොවිය යුත්තක් කියලා හිතන්නේ. ඒක එතකොට මේ අන්දෙක්ගේ ඇවිදිනකොට අන්දෙක්ගේ පය වැදිච්ච මණිකක් වාගේ අන්දර තේරෙන්නේ මොකේද මේ පය වැදිලා තියෙන්නේ. ගලක ගලක පය වැදුනා කියලා බන බන යනවා. ඇත්තටම මිනිසෙක් නම් මේක අහුල ගන්නවා. ඒ වගේ වෙනදා නැති තරම් Taman පිළිබඳව Tamanගේ තියෙන කෙලෙස් හරි කමන්නේ දන්නවනම් ඒක විශාල ඥානයක් බව වෙන කෙනෙකුට කරලා දෙන්න බැරි උදව්වක් බව දන්නවනම් මේ ඒක සතියේ තීව්‍ර භාවයක් කියලා දැනගෙන මේ தත්ත්වේ මඟහැර භාවනා වඩන්නේ කෙසේද කිව්වහම මේ தත්ත්වේ මඟහරිනවනම් ආයෙත් තියෙන සතිය අමතක කරලා නිකන් සාමාන්‍ය ප්‍රමාදී වැටලා ගත කරනවා. අපි අපි කිව්වොත් එහෙම මේ විශාල වෛද්‍ය පරීක්ෂණ ටිකක් කරලා වපු gaduwe ගලක් තියෙන බල අහුණයි කියලා. එයා කිව්වොත් එහෙනම් මම ආයෙත් පරීක්ෂණය කරන්න නම් වපු gaduwe ගල අහුවෙන්නේ නැති පරීක්ෂණ ටික විතරක් මම කරන්න කැමතියි කියලා. ආයෙසරේ බ්ලඩ් චෙක් කර කර ඉන්න පුළුවන් වකු ගඩුව පරීක්ෂා කරන්න මොකද දැන් අපේ ශරීර උදල් ලවුනේ ඕ ඕ වගේ එකක් තමයි වෙන්නේ පරීක්ෂා කරාට පස්සේ අහුවෙන එකත් හොඳ නෑ ඒක වකු ගඩුව අමාරුයි ඒක නැතුව අනිත් පරීක්ෂා කරලා ඇති වැඩකුත් නැහැ. පරීක්ෂා කරුවට පස්සේ දැන් මට මොළේ පිළිකාවක් තියෙනවා, වග්ගඩුවේ ගලක් තියෙනවා. ඉතින් කොහොමද පරීක්ෂා කරුවේ ඔක දැනගන්න තමයි. ඉතින් ඒක හරියට තේරුම් අරගන්න පරීක්ෂාත් කරනවා. ගලක් අහුවෙනවා. ඊට පස්සේ ඒ මේ වෛද්‍ය පරීක්ෂණ කරපු මිනිහට බයින් පටන් ගත්තොත් මීයා කාය කාලා කන්නකොට මගේ වග්ගඩුවේ ගලක් තිබිලා හොල දුන්නයි කියේ. නැත්නම් මේ මේ මැෂින් එක වැරදිලා උදේ ඒ වගේ මේවා වලිගා පාගන්න නම් ඔය ප්‍රශ්න වල තියෙන මේ සතිය කියන එකේ අර්ථකථනය දන්නේ නැතිකම නිසා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් ලබාගත හැකි ප්‍රතිඵල වලට සමාන ප්‍රතිඵල සක්මන් භාවනාවෙන් පමණක් ලබාගත හැකි වේද ලබාගත හැකි වේ නම් කෙසේද ආදා දෙනසෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි මේ ආනාපාන සක්මන් දෙක නැතුව සතිය කියන වචනේ ගත්තනම් Tamanda අහන්න තියෙන්නේ මට සතිය පිටවන්න දීසි පරියන්කේද සක්මනේද වැඩියෙන් සතිය පිටවන්න පුළුවන් එක වැඩියෙන් තමයි සමීපස්තයි වැඩියෙන් තමයි යොදවන්න ලේසිය නිසා ඒක තමන්ගෙන්ම අහගන්න ඕනේ මට වැඩියෙන් එළඹ සිටින්න පුළුවන් කරන දෙයට හිත මුළු අතින් යොදන්න පුළුවන් වෙන්නේ සක්මණේදීද පරියන්කේදී කියලා ඒක බොහොම මේ කවුරුත් කියලා දෙන්න ඕනේ කර්මනේ තමන්ව වැටෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි ආස්වාසේ අග මුල මැද ප්‍රස්වාසේ මුල මැදකට අවදුරටත් පැහැදිලි කර දෙමින් ඉතාමත් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි මම මේ ප්‍රශ්න කරුවට කියනවා දැනට Tamanට ආස්වාද ප්‍රස්වාසේ වැටෙන්නේ කොහොමද කියලා කියනවනම් ඒ වචන ටිකේ මට වචන ටික අහරහා කියලා දෙන්න. මේ ලිපිකනට මම මේ ආමන්ත්‍රණය කරන්නේ දැනට Tamanට තේරෙන්නේ මොකද්ද කියලා කිව්වොත් ආස්වාද ප්‍රස්වාස කරනකොට ඒ ඒ වචන ටික හරහා මට පුළුවන් ඒ ටික කියලා දෙන්න. ඒ ටික කියලා දෙන්නේ නැතුව මට පැය ගාණක් යනවා මේක විස්තර කරන්න. ඒ නිසා මම මේ ප්‍රශ්නට අර්ථ වශයෙන්ම පිළිතුරු අවශ්‍ය නම් මම ඉල්ලා සිටිනවා. දැනට තමන් භාවනා කරන යනකොට ආසත් ප්‍රසවාස වැටෙන ආකාරය කියන්නේ එතකොට මට ඒ ටික කියලා දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නේ අත්‍යවශ්‍ය නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යමු. කෞපී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ආස්වාසය ප්‍රස්වාසය දැනීම ආශ්වාසයේදී හුස්ම විටික දැනෙන්නේ නාසයේ වම් සිටුරේ ඉහළ කෙළවරේ. වෙනත් අවස්ථා වෙනත් අවස්කදී ඒ දකුණු පස ඉහළ කෙළවර ගැටෙනු දැනේ. ප්‍රශ්වාසයේ ගැටෙනු දැනෙන්නේ නාසයේ කෙළවරේ. මේ වැරදි සහගතද පැහැදිලි ලෙස පැහැදිලි කර දෙන ලෙස කවුරුන් ඉල්ලා සිටිමිති මේක ඇත්ත වශයෙන්ම Tamanට දැනෙනවා නම් හිතලුවක් නෙමෙයි නම් මේක හරි වැරදි බලන්න දෙයක් නෑ. ඉතින් අපිට ඕන කරලා තියෙන්නේ දැනෙන දේ දැක ගන්න විදිහ මේක දැනනට පස්සේ අපිට කෙනෙක් අවශ්‍ය කරන්නේ හරි වැරදි බලන්න එනේන හුස්ම රැල්ලදී මේ දැනීම තියෙනවා නම් ඒ සතිය තියෙනවා ඒ වගේම තමයි දන්නවනම් මේක හිතන හිතලා ගත් එකක් නෙවෙයි අත්දකලා ගන්න එකක් කියලා මේ වගේ දේවල් වලට කරන සැකේ තමයි නීවරණ වෙන්නේ ඒ ලස්සනට හුස්ම ගන්න ගමන් දැනෙනවා ඒකෙදිත් සැක කරනවා මම ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මම දැනගන්න ඕනේ මේ දැනෙන දේ අස්පනා පිට වෙන දෙයක්ද කියලා අස්පනා විද්‍යාවක් නම් ඒක පිළිබඳ අය ගහ ගල හොඳ නම් අඹරූපාමක් වේද කිව්වගේ සැක කරන්න නරකයි මේ විදිහට කොච්චර වෙලා කරන්න පුළුවන්ද කියලා විකයට පවත්තර එක තමයි අපට අවශ්‍ය කියලා තියෙන්නේ. මන්ට ආනාපාන භාවනා කරන විට ශරීරයේ දෙපැත්තට වැනෙන වාසිය දැනුණා. එමෙන්ම හුස්ම හෙළන විට නාසියග දැවිල්ල ගතියක් දැනුණා. ඇතුළට ගන්න හුස්ම සිංහවට දැනුණා. ඉතර ඒක නිකන් ප්‍රකාශනයක් විතරයි. මේ ඉස්ලාම් වතාවට නම් තමයි දැනුනේ මේක. ඒ දැනීම තව තවත් සවිස්තර වෙන විදිහට අඛණ්ඩව ඒකාකාරව පවත්වන විදිහට භාවනා දිගට කරගෙන යන්න. මේක හොඳ මේ ආරම්භයක්. සුදු පටන් ගන්නක් වෙලා කියනවා කියලා කියන්නේ. ගත්ත ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවට තිබින්නේ ටයිල් පොලව පමණක් නන්. ඒකමත සක්මන් කළාට වරදක් වේද? අතන මේ ටයිල් එකයි සිමෙන්ති දෙකම ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. මේක සාමාන්‍ය කියන්නේ ඇඟේ තියෙන ජීවය උරා ගන්න. උෂ්ණ උරා ගන්න ඒ නිසා විශේෂයෙන්ම ශීතල හෝ තෙතබර පරිසර වල ඉන්න ගියාම මේකේ මේ ලෙඩ කරන ගතියක් තියෙනවා. ඒ නිසා මේකට කරන්න තියෙන්නේ මේ උණුසුම් වෙලාවට නම් යම් ප්‍රමාණයකට මේක යැපෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටරටවල් වල කරනකොට කරන්නේ මේස් දෙකක් දානවා. එතකොට මේ මේස් දෙකෙන් යැපෙන්න පුළුවන්. ඒක නිසා අර ඒ තියෙන සමහර අර පෑඩ් කරපු ඒවා තියෙනවා. ඒව දා ගන්නවා. ඉතින් ඒ විදිහට මේ පොළව සමතර සමතල වෙන්න වෙන්න ඒක රෝගකාරකයි. පොළව විෂම වෙන්න වෙන්න සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් ඒ නිසා මේ විෂම පොළවේ ඇවිදිනකොට තමයි කකුල විශේෂයෙන්ම මේ ලේ වාකයේ ප්‍රදේශයේ තැලෙන්නේ. මේ ලේ වාකයේ කවදාකවත් නැත්තම් පොළවේ වදින්නේ නැහැ. ඒ නිසා ඒ හැටිය තමයි මේ හැඟුම්බර කියන්නේ ආහාර දිරවීම පද්ධතිය නිසා හැඟුම් බලපාන්නේ මේ ටිකේ. මොනවාටම් බඩ දනවයි කියලා කියන්නේ. දුකක් කනගාටුවක් ආවම ඉතින් මේ ටික මසාජ් වෙන්නේ නැත්නම් ඉතින් හැමදාම අපි ඉන්නේ පුදුම ආහාර දිරවීමේ ප්‍රශ්න සහ හැඟුම්බර ඉමෝෂන් වල ප්‍රශ්න වලදී මේක හොඳට කිටි කරනවා නම් එක්ක තමයි අතින් කිටි කවන්න කියනවා පුළුවන් තරම් මසාජ් කරන්න කියන නැත්නම් වැලේ ඇවිදින්න කියනවා නැත්නම් ගල් පොලවක රළු පොලවක ඇවිදිනකොට මේ ලේවකේ බිම්බක්. ලේවකේ බිම් වන්නේ කියන්නේ සෞඛ්‍ය සම්පන්නයි. මේ සපත්තු සෙරප්පු දාලා ඇවිදිනකොට කවදාකවත් මේක බිම් වදින්නේ නැහැ. ඉතින් අන්තිමට ලෙඩ වෙනවා. ඒ කොටසට කවදාකවත් ව්‍යායාම නැහැ. දැන් සර්වඥාන්සිකේ මේක තන්නිකර සුපතිත්තික පාදයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ලේවකයක් කියලා එකක් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට නම් මේ පොළ වුණා ප්‍රශ්නයක්. අපේ දින වාකේ චපලකම, ෂට ගතිය, මායාවී ගතිය මේ ලේ වශයෙන් පේනවා. ඉතින් ඒකට පොඩ්ඩක් මසාජ් එක වෙන්න නම් පුළුවන් තරම් විෂම පොළවේ ඇවිදින්න. ඈ? ඒත් එමය. ඒ තනකොළවල තනකොළවක මේක මේ මේ සපත් දෙක දැන් මේ නැත්තම් යම් කිතියකට මේක කිචි කරනවා. නමුත් තනකොළ කපපු දවසේ තනකොළ තියෙනවට වැඩිය බොහොම උඩට මේක මේ මට්ටම් කරලා තියෙනවා. මොකද ඒක අර තුඩු ඇවිල්ලා මේ කාපට් එක වගේ ඇනෙනවනේ. ඒ නිසා මේ ඕන කරලා තියෙන කොහොමද මේ අයට විසම ස්පර්ශ ස්පර්ශයෙන් දෙන්නේ සෞඛ්‍ය සම්බන්ධයි මේක මේ තන්නේ කරන કૃතිම ක්‍රමයක් මේ සිමෙන්ති අයවා මේ බුදුම රටේ බිලමිය කියලා කියන්නේ එංගලන්තෙන් ආපු පස් කියලා මේ සිමෙන්තියේ විශේෂයෙන්ම පෑගුවොත් විෂ වෙන මොනවා කබර බෙඩි වලට ඔය තමයි සලකන්නේ කිවින්ති බෝ කවදාකවත් පාගන්න. අනිවාර්යයෙන්ම සබත් සෙරපු දාන්න ඕනේ හැම පොලොවක්ම හිඟලා හරි ගවන්නේ ලී වලින් අතුර ගන්න. පාගන්නෙම නැහැ. ඒ නිසා ඒක ලෙවල් එක hina වෙනවා ලංකාව මේ බෞද්ධ රටක් කිව්වට මොන තරම් අමනද කියලා. මේක පුළුවන් තරම් සිමෙන්ති දාගෙන සවත්ත සරිපු නැතු ඒකට ඉන්නවා ඒක ලෙලගෙන වාත අමාරු වෙනවා රෝමටික් පේන් වෙනවා අනම්මනම් කියලා කියනවා. ඉතින් ඒ ඇත්තට කතාව. තමයි විහිං මේ හදාගෙන කණ එකක් තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපි ඒ තරම් මේ ඇඟ ගැන දෙතක් අනුකම්පාවක් නැහැ. ඇඟ ගැන හැඟීමක් නැහැ. කියන දෙන දේවල් ගණන් ගන්න අර કૃත්‍රිම ජීවිත වලට අහුවෙලා કૃත්‍රිම ආහාර કૃත්‍රිම ඉරියව් වල කොච්චර දෝ බේත් පොලිම් වල ගත කරනවා. අර දන්නේ නැහැ කොයි දෙයකට තමයි ප්‍රත්‍ය කොයි දෙය කොයි ආහාර තමයි කැළපෙන්නේ කොයි දෙයද කොයි හේතුවට මොන දේ කන්න ඕනද කියලා දෙයක් නැහැ සුපර් මාකට් එකේ තියෙන දේ තමයි කන්නේ. ඉතින් ඒකකොට ඉතින් දෙට රෝග තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මණේ විනාඩි 30ක් පමණ ඉදෙන විට මාංශයක් දැනේ. විනාඩි 5කින් පමණ නැවත ආරම්භ කළ හැක. එවිට නැවතු තනින් පටන් ගැනීම සුදුසුය. ඒක නම් මේ සමහර විටක හිත ලෑස්ති නම් නැවත උත්තරින් පටන් ගන්න පුළුවන් නැත්නම් මුල ඉඳලා පටන් ගන්නත් වෙනවා කොහොම හරි කමක් නැහැ මහන්සි වේස තියෙනවා නම් පොඩ විස්්‍රාම වෙලා නැවතත් පටන් ගන්න එක සුදුසුයි ආදී අටපතල් වල සක්නිදී දැනෙන ක්‍රියාකාරකම් ලක්ෂණ වැටහීම් උඩපතුලේ ශා ඉන්න ඔබට දැනෙන්න පටන් ගනී යනු සලකා බලන්නද පැහැදිලිවම මේ යටිපතුලේ ගුරුසු ගතියෙන් පටන් ගත්තට හොඳට සක්මන් කරන්න යනකොට මේ ඒ ඒ ඒ කම්පන වේග හන්දි දිගේ ඇට දිගේ ඉහළට යනවා. පිටිපතුලේ නිකන් මේ සීතල බුබුලු දානවා වගේ දැනෙනවා. ඉදිකට දුවනවා වගේ දැනෙනවා. එතෙන් ගියාම නිකන් ඉදිමිලා කකුල ඉදිමිලා තඩිස්සි වෙලා තියෙනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ හොඳට තේරෙන පටන් අර ගන්නවා පය තියෙනකොට උපිටිපතුලෙවත් ඒක කොහොම අර හිත සියුම් වීම නිසා එන අමතර ධර්ම කරුණු ඒව දිගිය බලන්න එපා. ඒවා සාදර වෙන එකයි කියන්නේ. ඔය පුළුවන් තරම් එන්න ආරින්න. ඒද ඒකට දැනුමට සංවේදී වෙන්න ඕනේ. දෛනික ක්‍රියාකාරම්වලදී ඉදියව පවත්වලට බොහෝ අවස්ථාවල සතර මහා ධාතුන් එකට වැටීමක් පවතී. දතුම ඒ දිනු කල යුත්තක් නම් උපදෙස් දෙන්නේ එසේ කරන්නේ නම් ආනාපාන ඉදිරියෙන් තබාගෙන එසේ කරන්නද දෛනික ක්‍රියාකාරකම් වලදී චේතනාව ඉදිරියෙන් තියාගන්න ආනාපාන ඉදිරියෙන් තියන්න එපා. ඒ කරන වෙලාවේදී ස්පර්ශයයි බලන්නේ ස්පර්ශයේදී රූප කොටස මේ හතරමා භූතයන්ගෙන් නියෝජනය වෙනවා. අතරමැදම මනාපමන අපි වැටෙනවා. මේ කරන දේ වැස්ස වෙලා වතුර අරනකොට සීතල දැනෙනවා. ගින්නට කිට් වෙනකොට උණුසුම දැනෙනවා. අමනාපය පහළ වෙනවා. අන්න ඒ ටික හැම වෙලාවෙදීම මේ අවබෝධය තියෙනවනේ. ඉතර දිනු කරන්න උත්සාහ කරන්න එපා. ඒක ඉතර ගැඹුරට යන්න නරකයි. ගත්ත ගැන්ම හැල්ම එක දිගට පැවැත්widetildeම තමයි කරන්න ඕනේ. එතකොට හිත සතිය ඒක ජීවන උපක්‍රම හොයාගන්න. තමන් අවබෝධ කරලා දෙන්න යන නරකයි. අඛණ්ඩ සතියක් දෙන එක තමයි ඉදිරියට කරන්න තියෙන හැකි හැකි වෙලාවල. ශක්ති ප්‍රමාණය. ආශ්‍රත් ප්‍රසවාසී නොදැනේ නම් නොදැනෙන් නොද නොදැනීම වගේ දැනෙන විට විචිත්‍ර ආලෝක පෙන්වන විට දැසරනවා වගේ දැනෙනවා. ඒ පහදා දෙනමින් කාරණක ඉලා සිටීමේ මේ මේ වගේ දේවල් ආපුවාම ඔබ බොහෝම අවස්ථා දෙකයි තුනයි එන්නේ ඊට පස්සේ තමයි මේක හුරු වෙන්න පටන් ගන්න. ඉතින් ඉස්සලාම වෙන දවසේ ජීවිතේ ඉස්සලාම වෙන දවසේ ලොකු මේ කෝල ගති කෝඩු ගති පාරේට පටන් අර ගන්නවා. නමුත් ඒක දිගට දිගට කරන්න කරන යනකොට ඒක මේ උදාහරණයක් වශයෙන් කියනවනම් අපි මේ වගේ තැනක ඉඳලා කෝච්චි පාරක් අයින තියෙන නෑදෑයගේ ගෙදරට ගියාම කෝච්චි යනකොට ඇහැරෙනවා. නිින්ද යනවා. දෙවෙනි දවසේ තැන තුන්වෙනි දවසේ හතර යනකොට කෝච්චි බෙල්ල උඩින් ගියත් නිින්ද යනවා. මුදායින්ට ගියාමත් එහෙමයි. මේ හේල ගහනවා, රැල්ල ගහනවා, රැල්ල ගහනවා ඌ ගාලා දැන් නිින්ද යනවා. දෙවෙනි තුන්වෙනි දවසේ යනකොට සුනාමියක් ආවත් සුනාමියත් දෙයක්. මේක නිසා මම හොඳ ලකුණු ලියලා තියෙන එකත් හොඳයි. කියන්න දෙන මේක නැවත පුරුදු වෙනකොට හිත ඒකට හැඩ ගැහෙන්න කියලා. සක්මන් භාවනාවේ තුන්වන පියවර ආරම්භ කරන්නේ කොපමණ වෙලාවකින්ද? පළවෙනි දෙවෙනිකේ සාර්ථකත්වයේ අනුව දෙවෙනි පියවර විනාඩි 20ක් විතර වගේ සාර්ථකව කරන්න පුළුවන් නම් තුන්වෙනි පියවර පටන් ගන්නයි කියලා කියන. ඇත්තට ඒ වගේ ඉච්චර මහා ලොකු වෙනසක් නැහැ. අර හිතවිලි එන වගේ ප්‍රශ්න තිබුණොත් තමයි ඔය පියවර වැඩි කිරීමෙන් තමයි කීකරු කරන්න පුළුවන්. එන්නේ නැත්තම් සතිය තියෙනවා නම් මම දක්ුණ කිව්වත්, ඔසුනා තමනා කිව්වත්, ඔසුනා යවනා තමනා කිව්වත් තමන්ගේ තීව්‍රතාවය අනුව ලැබෙන තොරතුරු මිස මෙනෙහි කිරීමේ ඉච්ඡර ලොකු තාක්ෂණික ගැඹුරක් දෙන්නේ නැහැ. සක්මන් භාවනාදී හිමින් ගමන් කිරීම, වේගෙන් ගමන් කිරීම නිවැරදිතාවය කොපමණද? ඒක නිසා මම මම හිතන්නේ මේ ට්‍රිට් එක දෙම හතරවෙනි සැරේට වෙන්නේ කියන්නේ ඉස්ලාම නිකන් සාමාන්‍ය විදිහට සක්මන් කරා. නිකන් ඇවිදින්න දෙන්න මොකක්වත් නැතුව ඒකේ වේගය අල්ලගන්න වේගය අඩු කරන්නත් එපා වැඩි කරන්නත් එපා ඇඟ ගන්න වේගයට යන්න. මේකේ ඒකත් අර මෙනෙහි කිරීම වගේ භාවනාට ඉතර මහා ලොකු තාක්ෂණික වෙනසක් ඇති කරන්නේ මේක ප්‍රශ්නයක් කරගන්න එපා කියන එක විතරයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධ්‍යාන වලට පැමිණි විට ආභව හඳුනාගන්නේ කෙසේද? ධ්‍යාන වලට පැමිණි අය පවසන්නේ නැතයි අසායත ඒට හේතුව කුමක්ද පැහැදිලි කර දෙන සීක්වා අපි මේ භාවනා වැඩමුළුවේදී මම ධ්‍යාන පැත්තට කතා කරන්න යන්නේ. මොකද ඒක බොහොම විචිත්‍ර මාතෘකාවක් හැම දිනෙකම හිත විදි අවශ්‍ය ගන්නවා. මම ගැන ධානයට හේතුන සතිය හොඳට පවත්තන්න. එතකොට Tamanට වතුර තිබහ තියෙන මනුස්සකට වතුර විදුවක් දුන්නට පස්සේ දැන් මගේ තිබහ ඉවරයි කියලා කියන්න වතුර විදුවේ ලේබල් එකක් ගහන්න ඕනේ නැහැ. බීගෙන බීගෙන යනකොට දැන් මට වතුර ඇති. ඒ වගේ ඒ සමාජය එක තැනකට එනවා. ඊට පස්සේ ඉස්පාසාවක්. බත් ඥාන දුන්නා පස්සේ කාගෙන කාගෙන යනකොට දැන් මෙතන නැත කරපන් කියලා ඉදු මෙච්චරක් කාපන් කියලා කියන්න ඕනේ. බඩ පිරුණා පස්සේ නතර. ඒ වගේ මේවා මේ හිතේම තත්ත්ව ඒක නිසා ඒකෙත් තියෙන රූප ධානය අරූප ධානය ඒ හැම එකටම පැමිණෙන හැටි පිළිබඳ විස්තර බොහොමත්ම අමාරුයි කරන්නේ. ඒක අර සංසන්දනාත්මකව මේ සාපේක්ෂව දැනගෙන කරන්න පුළුවන් නිසා එක්කෙනෙකුට ගුරුවරයෙක් ළඟ ඉඳගෙන එක එකනට වෙන වෙනම පුහුණු කරන්න ඕනේ. පොත්වල ලියලා තියෙනවා තමයි. නමුත් මේ පොත්වල ලිය තියෙනවා පොදුවේ ලිය තියෙනවා වගේ ඉච්චරම ලොකු විශේෂයක් අන්න විශේෂම අත්දැකීම පළවෙනි ධානයේ අත්දැකීම දෙවෙනි ධානයේ අත්දැකීම තුන්වෙනි ධානයේ අත්දැකීම කියලා වෙන් කළ දැනගන්න එක උගාම සූක්ෂමයි. ඒ නිසා මේ මාතෘකාට ගිය ගමන් අපේ හිත උඟ හැඟුම් බර වෙනවා. මම ඒ නිසා මගේ භාවනා ජීවිතයේදී මම කිව්වේ සතිය ඉස්සර කරගෙන යනවා මිසක් සමාධිය පැත්ත ධානය පැත්ත ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ නරක දෙයක් නිසා නෙවෙයි. අවධානය නොමකට යොමු කරන නිසා පිටපන්න වෙන නිසා. එතකොට ධ්‍යාන ප්‍රමිනියයි ඒ පවසන්නේ නැතයි අසායත එහෙනම් වැරදිලා දැන් ලංකාවේ ධ්‍යාන නැති මිනිස්සුත් ධ්‍යාන ගැන කතා කරන යුගයක් තියෙනවා. ඒ නිසා මේ තරම් මේ තරම් මේවා ගැන කතා කරන යුගයක් මම දැකලා. මේ ජයම කතා නොකරන මිනිස්සුත් ඇති ඒ බොහොම අඩුයි. උගදෙනෙක් මේ Tamanටපත් වෙන්න ඉස්සර වෙලත් එක්ක වරද්දාගෙන ඒ නැත්තම් අනුන්ගේ හිත් දිනා ගැනීම පිණිස ඒ ගැන කතා කරන යෝගයක් තියෙන්නේ මම සාධාරණ සැකයක් තියෙනවා කතා කරන කට්ටිය ඇත්තටම ධ්‍යාන වලට පැමිණිලාද කතා කරන්නේ එහෙම නැත්නම් අදිමානේ නිසා නොපැමිණිච්ච ධ්‍යාන ගැන කතා කරනවා. ඒකුණත් විනිශ්චය කිරීමේ අයිතියක් තව කෙනෙකුට නැහැ. නමුත් අවශ්‍ය වෙන්නේ ඒ කොච්චෙක් දුරට අනිත්‍ය දුක්ඛ අනාත්ම දක්පත යනවද නැත්නම් රාග ద్వේෂ මෝහ පැත්තට යනවද තණ්හා මාන දිට්ඨි පැත්තට යනවද කියන එක ධ්‍යාන ලැබුවත් නොලැබුවත් වෙනස අඩු මට්ටමක් පේනවා විශේෂයෙන්ම සප්පුරුෂ සූත්‍රය කියවලා බලන්න ඒකදී සර්වඥාන්සේ පෙන්ලා දෙලා තියෙනවා ධ්‍යාන ලැබුවත් අසත්පුරුෂ වෙන්නේ ඉඳී තියෙනවා කියන. වරදොල වටහා ගත්තොත් ධ්‍යානය ලැබුවත් අසත්පුරුෂ වෙන්නේ තියෙනවා. ඒ ධ්‍යාන තමයි අහේනිය පිළිත හිතින් ඉඳී තියෙනවා දන්නේ නැතුව. ආනාපානසති භාවනාදී ආනාපානයේ මුලමදාග බැලීම පිළිබඳ නිරෝධ වැටීමක් නැත. මේ පිළිබඳ විවිධ අවස්ථාවේ විවිධාකාරයෙන් පැහැදිලි කරන නිසා නිවැරදි මඟ පෙන්වීමේ ගැටලු පවතී. අපගේ අනුකම්පාවෙන් මේ ගැන පැහැදිලි කර දෙමින් ගෞරවණීය ඉල්ලා සිටිනවා. මම ඉවත තිබ්බ ප්‍රශ්න ඉස්සෙල්ලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි ආශ්වාසයේ අග මුල මැද ප්‍රශ්වාසයේ මුල මැදාග තවදුරටත් පැහැදිලි කර දෙමින් ඉතා ගෞරවපූර්වක ඉල්ලා සිටීමේ දෙන්නට මම කියනවා එක්කෙනෙක් හරි ඉදිරිපත්ලා තමයි වැටහෙන එක මට කියන්න. එතකොට මම ඒ වචන දිගේ කියලා දෙන්න. තමන් කියන්නේ නැතුව මට අමාරු මුලක් අල්ලන්න. මම මේ දෙවෙනි දෙවෙනි වතාවටත් මම මේ කියන්නේ මේකට මේක වැදගත්. නිසා මේ ප්‍රශ්න ලියන කෙනෙක් ස්වභාවයේ දැනුම විදේ ගෞරවයේ තමන් වැටෙන දේ කියන්නේ කියලා. මේ මම මට දැනෙන දෙන්නේ මුල ඒ කියන්නේ ආශ්‍රාන්තේ ඉවර වෙලා ඉස්තනක් ඉස්තනක් කියන්නේ මම දන්නේ මේ දැන් ඉවරයි ආශ්‍රාන්තේ ඉවරයි ඉඳන් ආශ්‍රාන්තේ පටන් ගන්නවා. එතකොට ඒ ආශ්වාසයේ මැදදී මට විවිධ මොහොතේ කලින් අනේනම වහන්සේ සමග කිව්වා මේ මට මං රැඳලා නිමිති දැනෙනවා. අනිත් වෙනවා දැනෙනවා. ඒ වගේ ඒ ඒ නැදද නැත්නම් ඊට පස්සේ අවස්ථාවේම අපෝ ඉස්සගේ එන ආශ්වාසයේ ඉන්න නතර වෙනවා. ආයි අවුමිනාවති ප්‍රශ්න. බුද්ධ ආශ්වාසයේ මුල මැදාව කියන්නේ මේකේ නිවැරදිද නැත්නම් වැරදිද කියලා නම් අවුමින් වැටහීම ප්‍රතික්ෂේප කරන්න බෑ වැටහීම තමයි අත්දැකීම කියන්නේ. ඒකට මේක මේ වැටහෙන එකේ මූල ධර්මයේ වශයෙන් බලන මුලමදාග මම මේ අල්ලගෙන ඉන්න මුලමදාගට කියන එක ප්‍රශ්න. අපි ඒක එහෙම නෙවෙයි මේ වැටීම මේට වැඩිය විස්තර තව බ දකින්න නම් අසත් ප්‍රසවාසයෙන් ඉදිරි බීරගෙන ධර්ම ඕජාවට. ධර්ම රසය කියලා කියනවා, ස්වභාව ලක්ෂණ කියලා කියනවා, පච්චත්ත ලක්ෂණ කියලා කියනවා, සලක්ෂණ කියලා කියනවා, වෙන්වෙන් ලක්ෂණ කියලා කියනවා. මෙන්න මේ වෙන්වෙන් ලක්ෂණ තවත් මේට වැඩිය විස්තර වැඩි කිරීම සඳහා මේ විස්තර විෂිතුරු වැඩි කිරීම සඳහා සමීපන් සමීපස්ත ආසන්න උත්සන්න කිරීම සඳහා කුමක් කළ යුතුයි කියලා දීතෙන්නේ. ආමිටෝටි විතර බලන්න ඕන මොකද්ද Taman කළ යුත්තේ කියලා හිතෙන්නේ. එච්චරයි. මේකේ මුලමදාග තේරුම් ගන්න එක නෙවෙයි ඕන කරලා තියෙන්නේ. මේ දැන් එන්න පටන් ගත්තා. දැන් තිරිච්ච මලක් කපනකොට තව තවත් තිරිච්ච ගලන ක්‍රමයට මේ මනුස්සයා කරන්නේ දවසට තුන් සැරයක් ගිහිල්ලා පෙත්තක් කපලා දානවා. කප දෙපෙත්ත කපනවා තුන් පැත්ත කපනවා. තුන් කැත්ත කපනවා කියලා කියනවා. ඕගාලේ නෝන තුන් කැත්ත කපනවා. දවසට කුටි තුනක් බානවා. නැත්තම් උදේට හවසට බානවා. ඒ මනුස්සයා ඒ එන ඕජාව තෙලිදිය වැඩි කිරීම සඳහා කරන්නේ අන්තිම පිට පොඩ පොඩ කපලා කපලා දානවා. මුගක් කැපුවත් මල ඉක්මනට ඉවරයි. එනිසා ඒ මල් කපන පිහියේ තාමත්ම තුනී සිවියක් අර කහට පිවිච්ච ටික කපලා දානවා. කිරි ගන්න මනුස්සයා රබර් ගහේ කිරි කපනකොට ඒකේ තියෙන සෙවලපත්ට අහුවෙන්නේ නැති නිසා පුංචි සිවියක් කරන් දානවා. ඒ අරන් දාන මොකද නිතරම ගැලීම ඇති කරන්නේ. ඒ නිසා තමනුත් මතක තියාගන්න ඕනේ මේ භාවනාවේ මට ආස්වාසිය මෙච්චර මෙච්චර විස්තර දැක්කා. මීටත් වඩා විස්තර දැනගැනීම සඳහා මීටත් වඩා ඕජාව එළියට ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒක සඳහා කියන ක්‍රමයක් තමයි ශාස්ත්‍ර ප්‍රසවාස මුලුල්ල දකින්න. මුලමදාග තුනම දකින්න. ඊට පස්සේ දැන් ප්‍රශ්න කියනවා මුලින් මැද මැදින් අග වෙන් කරන ප්‍රශ්නක් දාගත්තාම අර ඔක්කොම වැඩේ අප්සෙට් කරනවා. මේක දෙන්නේ එහෙම වැඩේ අප්සෙට් නෙමෙයි තව තවත් සමීපව සාදරව විස්තර කරනවා. නිකන් සාමාන්‍ය උත්තරයකට කියනවා නම් කියනවා තමන් දොරටුවක ඉන්න දොරටු පාලේක නම් ඒ ඒ තමන් ඉන්න ආයතන පෙරහැරක් යනවා ඇතුළට. ඒතකොට මේ ඉස්ලාම යන්නේ මේ පෙරහැර කසකාරයා. අයිටි මුල කියලා දැනගන්න. ඊට පස්සේ මුළු පෙරහැරම ඇදෙනකම් මැදගෙන අන්තිමට දෝලා වරගෙන යනකොට අග. එච්චරයි. එයාගේ නිකන් නූලක් දිගේ අත ඇදගෙන යනකොට පටන් ගන්න ඇද ඇගෙන කියලා ඉවර වෙනවා. ඉතින් ඒ වුණත් මේ මුල ඉඳලා මැද යනට ටටා මම මුල ගියා දැන් මැද එනවා කියලා ටටා කියලා යන්න කවුරක්වත් නැහැ. එහෙම දෙතන්නේ. ඒ හිතන්නේ මට දැන් දැනෙන්නේ මම ආශාස කරලා නැවතුන. ආපහු ආශා කරන්නේ උදේ යනවා. ආශාසයේ නම් මගේ විදිහ නම් වෙන අපහසුතාවක්. නමුත් වෙනවා කියන්නේ. ආපහු නවතිනවා ආපහු ආශ්වාස දෙනවා ආපහු නැවතින පාටිකලා ආපහු අවුලනාගේ ප්‍රශ්න ඒක ඒක තමයි හිතන දෙයක් නෙවෙයි නම් වෙන දෙයක් නේක හොඳයි ඒක ප්‍රත්‍යක්ෂ මේක තවත් වැඩි කිරීම සඳහා තවත් විස්තර කිරීම සඳහා විෂිතුර කිරීම සඳහා ලංව දැකීම සඳහා උත්සන්න කිරීම සඳහා ආසන්න කිරීම සඳහා කළ යුතු කරනවා ඒකයි මේ මුලමදාග දැකීම සම්පකාය පරිසංවේදී ආශ්‍රව ප්‍රසවාස මුලවල දැකීම කියලා කියන්නේ. දැන් ලවදාංගේ ලබලන්න. තව සාතර වෙලා බලන්න. තව උච්චන්න කරලා බලන්න. තව ආසන්න කරලා බලන්න කියනවා. එතකොට විස්තර එනවා. දැන් මේ තවත් ප්‍රශ්නයක් අහපු කෙනෙක් කියනවා එයාත් කැමතිද දන්නේ නැහැ උසාවියට ඇවිල්ලා කට උත්තර දෙන්න. මම වෙලා තියෙන මේ හතිජ හරස් ප්‍රශ්න අහන වැඩිකම නිසා සාකීකාරෝ මන්ද උත්සාහය කරනවා. උසාවියේ සැර වැඩි. එන්නතු බෑ මේක නඩුව මේ නඩුව ඔක්කොම ඉවර කරන්න බෑ දැන් අහලා අහලා ඒ ඡානිතක නම් කැමති නැද්ද ඉදිරිපත් වෙන්න? නෑ කියන අදහසෙන් මම යනවා කාටද ඉදිරිපත් කරන්න ඕන නම් මයික් එක අරගෙන මතක් කරන්න මමයි මේ ප්‍රශ්න දීුවේ මේකයි මගේ ප්‍රශ්න කියලා. ඒ මොකද මේ ප්‍රශ්නේ හරි වැදගත්. ඒක සම්පූර්ණ බොහොම වැදගත් සම්දිස්ථානයක් මේ ළමයා ආයන්න ඉගෙන ගත්ත ළමයා ආයන්න කියන්නේ ඉගෙන ගන්නවා. ආයන්න ආයන්න ඉගෙන ගත්තා ආයන්න කියන්නේ ඉගෙන ගන්නවා. මේ පොඩ පොඩ පොඩ වැඩි කරන වැඩි කරන යන ගමනක් මේ තියෙන්නේ. ඊගාගම ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයේ වායුව නැති වී හිස් අවකාශයේ ඇස් අවස්ථාවට එමින් පසු ආනාපානේ නැවත ආවිත ඒ ඇතුළේ වෙනස දැනගන්නේ කෙලෙසේද මේ ප්‍රශ්නේ මම හිතන හැටි මිසක් මට මේ লীලා වචන වලින් නම් මට ප්‍රශ්න තේරෙන්නේ නැහැ නැවත ආවොහම දැනගන්නේ කොහොමද කියලා ඉතින් තමයි දන්නේ මම දන්නේ දැනගත්ත නිසා මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ නගන්න තියෙන මාට හිතෙන විදිහට ඒකත් එච්චර සාධන එහෙම නැත්නම් මම මොකද කරන්න ඕන කියලා කිව්වනම් මොන ප්‍රශ්නයක් තියෙනවද ඒ කරන්න තියෙන්නේ ආපවසරයක් ඒක දිගීම යන එකයි තියෙන්නේ මතුවෙච්ච ආශාත් වාසාවේ දිගේ දිගට ඒක අත්ලක් කරගෙන භාවනා දිගට පවත්වන එකයි තියෙන්නේ ඒක නිසා මේ ආනාපානේ විද්‍යා බලන එක ඈතින් ඈතට යන ආශයන්තරාධ්‍යාය බලනවා කියලා හිතන්න. තමන් ළඟින් යනකොට ඒ ගොරෝසුට සද්දෙට කාගෙන ගියාට ඈතට ගිහිල්ලා ඒක වලාකුළක් වශයෙන් යනවා. මේ වලාකුළක් වශයෙන් මෙතනින් ගියා නම් දැන් අතනින් එන්න එපා එයා. ඉතින් ඒක දිහා බලනකොට ආයෙ පේනවා. ආයෙ පෙන්නම ආයෙ බලාන ඉන්න ඉන්න ඒක තවත් නැති වෙලා තුනී වෙලා දෙනවා ආයෙ ගහක් අසේ යනවා. ඒ කියත් මෙතනින් ගියා නම් අතනින් එන්න එපා. ආවට පස්සේ මොකද කරන්නේ කියලා ප්‍රශ්නේ නැහැ නේ. බලාකුළක් අසර ගියයි ඊපස්සේ එනවා. මොකද ආශයන්තර සරුංගල් වගේ යන්නේ. ඒ කියන්නේ හරියට ඉරක්. ළඟම ඉන්න ඉන්න ඈත් වෙනවා. ශබ්දය අඩු වෙනවා. චලන වේගය අඩු වෙනවා. ආන්නේ වෙන උපකරණයක් උපක්‍රමයක් තමයි මේ ආනාපානෙ තියෙන්නේ. නැවත මතුවෙනකොට ආයසරක ඒක දිගේම අරගෙන යනවා. කෙසේ නමුත් භාවනාවේ හොඳ assume වෙන්න හදන හොඳ මට්ටමක් මේක. ඒ නිසා ඒකෙදි හුදුවට අනුග්‍රහ කරන්න ඕනේ. භාවට අනුග්‍රහ කරලා දිගට හැල්ම කඩා ගන්න නැතුව බලාපොරොත්තු වශයෙන් කොහේ ගියත් ආනාපානේ ආස්මය. ආස ආත්‍යන්තරේ ආස්‍යානාවක් අහසේ නැති වෙන්නේ. Tamanට පේන්නේ නැති එක විතරයි වෙලා තියෙන නිසා දුරට යනකම් බලා ඉන්නවා වගේ කියලා හිතා ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මගේ යනුවෙන් අල්ලා ගැනීම, තවුරු කර ගැනීම මගින් දුක ඇති වෙන බව ධර්මයේදී ඉගෙන ගන්නවා. භාවනාදී මම දැන් මෙතන යනුවෙන් සිටීම මගින්ද ඒ තවුරු වේද ඒ ස්වභාවය පහදා දෙන සීක. සීක්වා වෙන්නේ. මේක නිසා සරුවචනාචි කියනවා මේ මම දැන් මෙතන කියලා ගන්න වෙලාවේදී මම කියන එක ගන්නකොට අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. දැන් මෙතන කියන එක නම් අල්ලන්න දෙයක් නෑ. ඒක ප්‍රත්‍යක්ෂයක්. කෙසේ නමුත් එතනින් අල්ලාගෙන අල්ලාගත්තේ හොඳට පිරිසුදු කරගෙන කරගෙන අනිත් ඒවා ගලකන්න නැතුව අල්ලාගත්තේ හොඳට පිරිසුදු කරනකොට ඒකත් නැති වුණාට පස්සේ ඉතින් ඔක්කොම නැති වෙනවා. ඒක හොඳට එකක් තහවුරු කරගන්න. තහවුරු කරලා ඒක ගෙවක් කරන්න. ඒක විතරයි. අනිතවත් අල්ලලා නැහැ මේකත් අල්ලගෙන නැහැ ඒකෝට ඒකෝට වැඩි ප්‍රශ්න නැහැ ඒ නිසා එකක් අල්ලගන්න ඔක්කොම දිගේ කරන්න බෑ ගෙවන් කිදී ලේසි පාසු එකක් අල්ලගෙන ඒක හොඳට අනිත් ඒවා ඔක්කොම කැප කරන මේකේ නාම ඊට පස්සේ මේකත් ගෙවන් කරුවට පස්සේ උපක්‍රමයක් මෙතන තියෙනවා භාවනාවේදී එම සිතිවිල්ල ගැටලුවක් නොවද නිතර ඒට නිතර නිතර එය ශීපත් වීම නිසා ලිහා ගැනීමට කැමැත් වෙනවා ඒ ලියා ගැනීම සඳහා තියෙන්නේ මේක සංස්කෘත සංකතයක් තමයි අනික් දේවල් ගෙවන් කිරීමට මේකයි මතු කරන්නේ. මේක ලියලා ඒක ජීවෙනකම් බලන්න. ඒකෝට සියල්ල ගෙවන් කිරීම සිද්ධ වෙනවා. ආනාපාන සති භාවනා කරනට ඇඟට ඉදිකටු ඇහෙන වාසේ දැනෙනවා ඊට හේතුවක් තිබේද මේක මේ භාවනා කරගෙන යනකොට විස්තර කරන්නේ මහජීසාදුගේ මහසිතාට ලොකු අභියෝග රාශියක් ඉදිරිපත්ලා උන්වහන්සේ හරි ලස්සන කොටස් කොටස් වශයෙන් එවුවා මේ පොතේමුයි අත්දැකීමුණට කතා කරලා තිබුණා සම්මසන ඥාන අවස්ථාවේදී හොඳට අරමුණේ හිත නිමග්න වෙලා මේ අරමුණ නිසිනින්දේ මුලැමැදාක බලබලා ඉන්නකොට මේ කයේ විවිධාකාර දේවල් දැනෙන්න පටන් ගන්නවා බරගති හැල්ලු ගති ආලෝක ඉදිකට දුවනවා වගේ තඩිස්සි වෙනවා වැනෙනවා පැද්දෙනවා ගොඩාක් දේවල් පේනවා ඉතින් ඒකකොට මේ කරන්න හදන්නේ අර එකලස කඩන්ඩ තමන් අර ආනාපානීයම දිගට එකලස යන එක කඩන්න කරන හොල්මන් ටික. ඉතින් එතකොට ඒව දිගේ බලන්න ගියොත් ආනාපානෙ කැඩෙනවා. ඉතින් බලනකොට වෙලක් නැහැ, කුඹිත් නැහැ, ඉදිකටුත් නැහැ. ඒක නිසා අන්තිමට කය ජීවිත දෙක පරිත්‍යාග කරලා වෙන්න දෙයක් වෙච්චාම මම ආනාපාන දිගේම යනවා කියලා තමන් තුළ විශ්වාසය සත්‍යාව ඇති වෙච්ච දවසේ පේන පටන් ගන්නවා මේ මනස নানা ආකාර හීනෙන් ඉඳදී හීන දකිනා වගේ මේ ගමනට බාධා කරනවා. ඒ බාධා ලැඟි හැප්පෙන මොකක්වත් නැහැ. බය නැතුව විශ්වාසයෙන් යන්න නම් මේක වෙලා මේක මෙහෙ වෙනවා කියලා දැනගෙන අනිත් දවසේ ලෑස්ති වෙලා ගියාට මොකක්වත් නැතුව යන්න පුළුවන් ගැතියක් තියෙනවා. ආනාපානයේ දක්ෂමී සිද්ධ විට නාම රූප පරිච්ඡේඥානේ සාක්ෂාත් කර ගැනීමට ගැනීම සඳහා හුස්ම රැල්ලේ මුලැමැදාග යන අවස්ථා තුනේ ගුණයේදීම රූප වේදනා සංඥා පිළිබඳ දැකීමක් දැනීමක් අව ඇති කර ගැනීම සුදුසුද එසේනම් ඒ සඳහා උපදේශ ලබා දෙන සීක්ව මේක මේ බොහොම මේ වක්‍ර අටලැවිලි මේ වගේ තියෙන මේ ප්‍රශ්නවල කිසියෙම නාම රූප පරිඥාන සාක්ෂාත් කරගන්න යන්න එපා ආනාපාන දිගේ සතිය වඩන්න එතකොට මම පහළ වෙයි මොනවාක්වත් ඊළඟට යන්න එපා ඊළඟට ගියොත් පැටලෙනවා මේ මේ ප්‍රශ්නේ ගොඩු කරන තාලෙන්න තියෙන කොච්චර සංකීර්ණ සංකර කරගෙනද වෙන්නේ කියලා මේ හිතේ තියෙන වැඩ ඒ නිසා ඔය මොනම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා සෑම අපේක්ෂාවක් කරාම තණ්හාමාන දිට්ටි වැඩ කරනවා මම මේ කරන්නේ එළඹිච්ච අරමුණේ සතිය පවත්වන විතරයි ඒ දේවල් එකලස් වෙනකොට එක්ක ඥාන පාලවේ එක්ක ධ්‍යාන පාලවේ වෙන දෙයක් වෙයි මට තියෙන්නේ ඒකට අවශ්‍ය කරන්නා වූ මේ ගොඩනැගිලි ද්‍රව්‍යට සකස් කළ දෙන එක විතරයි පැලක් හැදෙනවද, මන්දිරයක් හැදෙනවද, ගියක් හැදෙනවද කියන එක වැඩි වෙයි. ඒක නිසා මේ වගේ දේවල් එනකොටම තේරුම් අරගන්න ඕනේ මේ ඵල අපේක්ෂාවෙන් කරන වැඩක් නෙවෙයි. සතිය ඇති කිරීම විතරයි කරන්නේ. එතකොට පුදුම විදියට භාවනා සරලයි. පුදුමාකාර විදියට සරලයි. ඒ වගේම පුදුමාකාර විදියට ප්‍රවේගවත් වෙනවා. මේ ඔක්කොම දාගත්ත ගමන් හරියට ගුණා බැඳගත්තට පස්සේ කරත්තේ පස්සට පස්සට යන්න ආවා. ගුණාට රිවර්ස් ගියර් නැහැ. ඌ දන්නේ ඉස්සරහට විතරයි යන්න. ඌ යන පාරේ යන්න ගියාම ගමන යනවා. අතේ ගමනක් ගාලා ඔන්න අපව එන්න පුළුවන්. ඌ පස්සට ඵලයන් කිව්වොත් එහෙම එහෙම නැත්නම් කරත්ති ඉස්සරහට දාලා ගොන අනිත් පැත්තට බැඳුවොත් ගමනක් යනවා. ඒ නිසා මේ බුදුහාමුදුරු දීලා තියෙන්නේ ගොනා ගොනා වුණත් ඉතරයි යන්න ඕන. ගරු ස්වාමීන් වහන්සේ ධානයක් හෝ සමාධියක් නොලැබෙන විට විදර්ශනායෙන් පමණක් නිවන් දැකීමට කතා කර යුතුදී අනුකම්පාවෙන් පැහැදිලි කරන තවද විදි විදි යෑම අවබෝධ කරනාට පැහැදිලි කරන දෙකම එකම ප්‍රශ්නයි. ගෙදරින් එනකොට කියලා එන්න ඇති මම විදි විදි යෑම බලාගෙන ආවිල්ලා උඹලාට කියලා දෙන්නම් කියලා. දැන් ගිහිල්ලා අහනවා කියලා දෙන්න දැන් විදි විදි යෑම බලනවා. දැක්කේ නෑ. අනේ ස්වාමීන් වහන්සේ ණයට ටිකක් දෙන්න බැරිද කියලා. මම ගිහිල්ලා මේ කට්ටියට පොරොන්දුලා අන්න දැන් විදි විදි යෑම පොඩක් කියලා දෙන්න. එහෙම නැත්නම් මේ ධානයක් හරි සමාධියක් හරි ගේන්නම් කියලා එන්න දවස් 7ක් නිවාඩු ගන්නවා. දැන් යනකොට ගෙනියන දෙයක් තියෙනවා. නැද්ද කියලා අහනවා මේ යනකොට ගෙනියන්න මේ කැඩිච්ච ගෑල්ලක් හරි <laughs> ඉස්පේ අපාටයක් හරි මොකක්වත් දෙන්නේ නැහැ මොකක්වත් දෙන්න දෙයක් නැහැ මේදි තියෙන්නේ ඔක්කොටම මුල් වෙන සතිය සතිපට්ඨානේ ආනාපාන සතිය පොඩ්ඩක් එහාට ගිය ගමන් මේක පුදුමාකාර තැනක එක තැනක කරකොල ජීසුලියක් හදනවා මොනම දැනකදීවත් චපල වෙන්න දෙන්න එපා කෙලිම ගැන මගේ මුල් ප්‍රයත්නෙම බුදු සතිය සඳහා පමණයි ඒකේ වර්ධනයක් වෙලා තියෙනක වර්ධනයක් ඉන්නේ පිට මොනවා ගියත් ඒ හැම එකකම සංකර්තා තියෙනවා. හරියට ඉංග්‍රීසි වෙදකම් කරනකොට හැම බෙහෙතකම පසු ප්‍රතිඵල තියෙනවා. හැම බෙහෙතකම සයිඩ් ඉෆෙක්ට්ස් ඉන්නවා. ලෙඩේ සනීප වුණාට තව ලෙඩක් පටන් ගන්නවා. මේකේ නෑ මේ මේ සතිය සිංහල වෙදකම් වගේ ගන්න බෙහෙත ආහාර වෙනවා. ලෙඩ උනේ නැති වුණාට බෙහෙතින් ලෙඩ හටගන්නවා. අද තියෙන්නේ මානවයට වෙලා තියෙන බේසජ්‍ය සමුත්තිත රෝග. දේශෙන් හටගත්ත ලෙඩේක මොකටවත් නැත කරන්නේ. ආයුර්වේදයෙන් ලෙඩ සනීප කරන්න නැති නිර්දේ නෝකදාත් ලෙඩක් දාන්න. මේ සතිය ආයුර්වේදේ වගේ කොච්චර පාවිච්චි කරත් වැඩි වෙන්නේ නැහැ. කද්දාකට අතුරු ප්‍රයෝජන දෙන්නේ නැහැ. අනිත්‍යව කොයි එකේ ගියත් බොහොම ඉක්මන පොල්ලෙන් ගැවගේ සනීප කරනවා. අර මේ මින් පුපුරු ගැහිලි එන්න පටන් ගන්නවා වාසේ. ඒ නිසා මම කියන්නේ මේ අපි සිංහල ක්‍රමයට යන් කියලා. ආයුර්වේද ක්‍රමයට. කරුතර ස්වාමීන් වහන්සේ යම් කිසි වස්තුවකට පුද්ගලයකට හෝ යම් කිසි දෙයකට ඇති වෙන බැඳීම නැති කිරීමට භාවනා උපකාරී වන අන්දම මූල ධර්මයේ පහදා දෙනවා නම් යහපත් වේ. මේ සඳහා කරන්න තියෙන්නේ අපි උපේක්ෂා දෙයකට බැඳීමක් ඇති කරන එක. එතකොට අනිත් දේවල් වලට බැඳෙන්නේ නැති වෙනවා. හොඳටම දන්න උපේක්ෂා දෙයක් කරන්න ඒකට මුළු ජීවිතය කැප කරලා බැඳෙනවා. ආනපාන කියන්නේ උපේක්ෂා ආරමුණක්. ඒකට සිප වැළඳගෙන ඉඹගෙන බදාගෙන ජීවත් වෙනවා. ඉතින් මුළු හදින් මම ඔබට පෙමු කර අනාගත පෙර සීන වැවෙම කියලා බදා ගන්න ඕනේ ආනාපාන. හැම පැත්තෙම බදා ගන්න. ඒකට මොකාටවත් ඇන්නේ නැහැ. හැබැයි ඒක උදාසීන දෙයක්. ඒක උපේක්ෂක දෙයක්. ඒකට මුළු හදින්ම බැඳෙන්නේ. ඒකට මොනම දෙයකටත් බැඳෙන්නේ නැහැ. ඒකට යන්න බැරි වෙන්නේ ওই අනිත් බැඳීම් නිසා තමයි. ආනාපානට යන්න බැරි ඔය අනිත් බැඳීම් නිසා. ඒකට හිතා ගන්න පුළුවන් ඔන්න අපි අවුලා තියෙන හැටි අපි නිකන් මස් කොඩේ මස් කඩේ කොක්කේ ලීලා තියෙන මස් බුලියක් වාගේ උඩ ඉන්නේ කොක්කේ. උඩ ඉන්නවා කියලා හිතුණාට ආනාපානෙ ගියාට පස්සේ මධ්‍යස්ථ අරමුණක් දීමෙන් තමයි වැදීම් සහිත අරමුණ ප්‍රතිස්ථාපනය කරන්නේ. අපි නිතරම භාවනා යෙදී සිටීමේ කැමැත් අප නිතරම භාවනා යෙදී සිටීමේ කැමැත්තක් මතුවේ නම් ඒ කැමැත්තද බැඳීමක් හැටියට සැලකේද? එතකොට කියනවා මේ උපේක්ෂා අරමුණක් එක්ක ඉඳීම උපේක්ෂා අරමුණට බැඳීමක් කියලා. උපේක්ෂාරමුණේ තියෙන පැහැදිලි දෙය තමයි අරමුණ අපිව අල්ලගන්න එන්නේ නැහැ. අපි අරමුණ අල්ලගත්තත් නැතත් උපේක්ෂාරමුණේ නැහැ. අප කරා පැමිණෙන ගතියක් ඒ නිසා ඒකෙන් බැඳිවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක අනික් ඊට වැඩිය සංකර අරමුණු ගෙවන් කිරීමට උදව් කරනවා. ඒ නිසා කෙනෙක් නිතරම වතුර බීම පාවිච්චි කරනවා නම් ඒ මනුස්සයාට නරක බීම පාවිච්චි කිරීමෙන් වෙන රෝග සියල්ලම නතර වෙනවා. මොකද වතුර බීම නිසා වෙන බීම බොන්න හිතෙන්නේ නමුත් වතුර බිව්වේ නැත්තම් තිබහට වෙන මොනවා හරි එකක් බිව්වොත් ඉතින් මග කියන්නේ කවුරුත් නැහැ. ඒ නිසා ඇල්ලතුරු වගේ තමයි උපේක්ෂක අරමුණක්. ඒකට බැඳීමක් ඇතිවෙනවද? ඒක ප්‍රශ්නකුත් නැහැ. වතුර වැඩි බිව්වයි කියලා හති අතුරු අන්තරයි නෙමෙයි. ආනාපාන සති භාවනාවේදී අත්දැකීමට ලැබෙන අනිමිත්ත ක්ෂණික සමාධිය මාර්ගඵලයකට පත්වීමක්ද එසේනම් යෝග්‍යයා තමා මාර්ගඵලයකට පත්වීදයි නොදන්නේ නම් ඇතිවිය හැකි තත්වයක මන්ත කරුණාවෙන් පහදා දුන මැනවි. ඉතින් මේක පළවෙනි එක මේ ස්වභාවික தත්ත්ව ප්‍රකාශනයක් නෙවෙයි ආනාපාන සති විදර්ශනා භාවනාදී අධ්‍යක්ෂණයට ලැබෙන අනිමිත්ත ක්ෂණික සමාධිය මාර්ගඵලයකට පත්වීමක් නෙවෙයි මාර්ගයට පත්වීමක් කියන්නේ. අවන් දැන් මාර්ගයේ ඉන්න බාට හොඳ ලකුණක්. ඒක හොඳටම සිද්ධ කරන්න තමන්ගේ බුද්ධියට සින්න වෙනකම් ඕන වෙලාව ගන්න පුළුවන් වෙන විදිහට බුද්ධියට සින්න කරගත්තොත් මේක මේක කීකරු කරගන්න පුළුවන්. ඒ නිසා මේක මාර්ග ඵලයකටපත් වීමක් නෙවෙයි මාර්ගයේ ඉන්න බවට හොඳ ලකුණ නැත්නම් මධ්‍යම ප්‍රතිපදායේ ඉන්න බවට හොඳ ලකුණ සම්මාදිට්ඨිය ඉන්න බවට හොඳ ලකුණ. මේ සම්මාදිට්ඨිය මාර්ගයට ආධාර කරනවා. එහෙම නැත්නම් ඉන්නේ කෙලෙසෙක් කියලා දැනගන්න. මේක නැත්නම් හැම වෙලාවෙම ඉන්නේ කෙලෙසෙක. මේකට ගියාම දැන් දැන් මධ්‍යම ප්‍රතිපදාවේ දැන් බස් එකට නැගලා තියෙන්නේ අව ගමන ගිහිල්ලා ඉවර නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඉක්මන් වෙන්න නරකයි ඒක මේකට කියනවා අච්ඡන්ත නිරෝධය කියලා කියනවා ක්ෂණික වශයෙන් යනවා නමුත් මේක බුද්ධි රසීන උනාට පස්සේ කුරු කරගත්තට පස්සේ තමයි මේ බලාපොරොත්තු වෙන දෙයට යන්න පුළුවන්